එක් දිනකින් සාකච්ඡා කරන්න පුළුවන් කෙටි සූත්‍ර ධර්ම. දැන් අපි මේ පෙරේදා දවසක විමුක්තායතන සූත්‍රය ගැන දේශනා කරා. ඒ වගේ අපේ ජීවිතයට මේ මාර්ගය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න අවශ්‍ය කරන සූත්‍ර ධර්ම වගේම මේ වෙනකන් ආපු ගමන ගැන බුදුරජාන් වහන්සේගේ අවවාදය ප්‍රත්‍යක්ෂ සිද්ධ කිරීමයි. අපේ වර්ධනයක් තියෙනවද නැද්ද කියලා හැම වෙලේම මොකක් හරි එක කෝණකින් අපි පිටිබඳ අපි විමසා බලන්න ඕන. ධර්මදේශනා මාලාව ඉදිරියට යන්න යන්න ප්‍රත්‍යවේක්ෂාවන් වැඩි වෙන්න ඕනේ. ඒ මොකද අපි හැදිලාද? අපි හැම වෙලේම කරන්නේ අපේ කෙලෙස් ධර්මයන් අයින් කරගන්න. එහෙම නැතුව මේ බුද්ධ ශාසනය වෙන මොකක්වත් අරමුණක් නැහැ. බුදුරජාණන් වහන්සේට වෙන පටු අරමුණක් තිබුණා නම් එච්චර කාලයක් පෙරම්දම් පුරන්න ඕනේ නැහැ. මනුස්සයාගේ දුක නැති කරගන්න දුක නැති කර ගැනීම දුක නැති කර ගැනීමේ වැඩපිළිවෙල උපයා සපයා දෙන්න විතරමයි බුද්ධ ශාසනය. වෙන නම් මොකක්වත් නැහැ. ඒකින් අපි පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ. ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ මම හැමදාම මතක් කරලා තියෙනවා. නැවත පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා බල බල නිවැරදි කර ගැනීම. මේකට බුදුරජාන් වහන්සේ රාහුල හාමුදුරන්ට ප්‍රත්‍යවේක්ෂාව හඳුන්ලා දුන්නේ කොහොමද? කැඩපත මොකටද? කැඩපත මූණ බලන්න. මූණ බලන්නේ මොකටද? මූණ බලලා නේද ලප කැලල් තියෙනවා නම් ඒවා අයින් කරගන්න, ගෑවිලා තියෙන මොන හරි තියෙනවා නම් මූණේ අඩුපාඩු සකස් කරගන්න. ඒ වගේ ධර්මයෙන් කරන ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ තමන්ගේ හිත දිහා බලලා ඒ හිත ධර්මානුකූලවද කියලා කොච්චරක්ද කියලා බලා බලමින් නැවත අඩුපාඩු සකස් කර ගැනීමයි. අපි ධර්ම ශ්‍රවණය කරනවා නම් කරේ සීල් රැක්කා භාවනා කළා තවනු ඒකුත් ධර්මයට අදාළ කටයුතු කරා නම් අපේ එදිනෙදා ජීවිතයේදී නැගෙන කටයුතු වලදී අපි යම් ආකාරයක හෝ වර්ධනයක් අපේ චිත්තසංතානවල සිද්ධ වෙලා නැත්නම් පින්වත්නි අපි ඉතින් අහවල් දෙයකට බණ අහනවාද ඔය එකක් නවත්තලා දාන එකයි තියෙන්නේ. දැන් මොකක්වත් වර්ධනයක් කළා නැත්නම් නිකන් කාලේනාස්ති කරනට වැඩිය හොඳයි ටිකක් හරි හම්බ කරගන්න යොදා ගන්න එක. නේද? එහෙනම් අපි හැදිලාද කියලා බලන්න ඕනේ. මේ සඳහා ගිය වතාවේදී අපි ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ සාකච්ඡා කරා කොච්චරනම් තරහ ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා බලා ගන්න කියලා සරින් සරින් සරින් සරි මේ වතාවේදී අපි බොහොම ගැඹුරු කාරණාවකට යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි කටයුතු කරොත් පෘථග්ජන භූමිය ඉක්මවා යන්න ඕනේ නේද? පෘථග්ජන ස්වභාවයෙන් අපි අයින් වෙන්න ඕන කවදා හරි දවසක. පෘථග්ජන ස්වභාවයේ ඉන්න තුරු අපිට තියෙන ව්‍යසනය මොකක්ද? කොයි වෙලාවක හරි අපි ත්‍රිසංගත වෙලා උපදින්න පුළුවන්. ඒ කියන්නේ සතර අපාය වැටෙන්න පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. මේ වගේ බොහෝ ව්‍යසනකාරී තත්ත්වයන් තියෙන මේ පෘථග්ජන ස්වභාවය තියෙන්නේ අපේ චිත්තසංතානවලමයි. ඒ හින්දා මේ පෘථග්ජන ස්වභාවය තුලින් මම ටික ටිකවත් මේ පු탁ජන භූමියෙන් අයින් වෙමින් ඉන්නවද කියලා නේද? දන්න දවසේ නම් බෞද්ධ නේද? දන්න දවසේ නම් මම බෞද්ධ. නේද? එහෙම නෙවෙයිද දන්නේ නැහැ ඉතින්. අපි බෞද්ධ කියා ගන්න අපි දවසින් දවස මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරේ පවා ක්‍රමානුකූලව කෙලෙස් අයින් කරගෙන පෘථග්ජන ස්වභාවයෙන් අත මිදෙන වැඩපිළිවෙලක ඉන්න ඕනේ. ඉතින් අද අපි සාකච්ඡා කරලා බලමු පුතග්ජන ස්වභාවයේ මම තවදුරටත් කොච්චර ඉන්නවාද කියලා. එහෙම නැත්නම් ඉතින් නිවන් මඟ වැඩෙන්නේ නැහැ. Taman තුල නිවන් මඟ වැඩෙන්නේ නැහැ. මේ සඳහා මම භාවිතා කරන පුංචි කාරණාවක් සුමංගල විලාසිනිය කියලා කියන දීඝනිකායට කතාවේ පුතග්ජන වචනය අර්ථ දක්වලා තියෙනවා. මේ අට කතා ගැන කියනකොට අද කාලේ විසගෝර සර්පය ගැන කියනවා වගේ නේද? හට කතා ගැන කියලා තියන්න ඕනේ. හට කතා කියලා කියන්නේ මොනවද? ත්‍රිපිටකය තේරුම් ගත්ත රහත් උත්තරයන්න් වහන්සේලා පවා තමන්ගේ අදහස ලියලා තිබු පොත්පත්. කෙටියෙන් කියනවා ආචාර්ය මත. එතකොට ආචාර්ය මත ප්‍රතික්ෂේප කරනවා නම් යම්කිසි කෙනෙක් දැන් බණහන එක නවත්තන්න වෙනවා. ඇයි? මේ මොකක්ද? මේ අතෝ බිමින් ඉඳගෙන මාව ඉහළින් ඉඳගෙන ආචාර්යවරයෙක් විදිහට තියාගෙන දැන් ඔය අහන්නේ එහෙනම් මගේ මතය ඒ හරියන්නේ නේද? එහෙනම් කාටවත් කියන්න බෑ අපි ඇත්තටම කළ යුතු දේ කාලාම සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වලින් අපි විග්‍රහ කරගත යුතුයි. කළ යුතු දේ එකපාරටම පිළිගන්නෙත් නැතුව එකපාරටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කිරීම තමයි කළ යුත්තේ. ඉතින් ඒකින්දා අපි බලන්න ඕන දැන් කොහොමද මම මගේ தත්ත්වය මොකක්ද කියලා එහෙනම් මේ සුමංගල විලාසනියේ නැත්නම් දීඝනිකාය අට කතාවේ තියෙන ආකාරයට පෘථග්ජන පුද්ගලයා ගැන හරි අපූර්ව කාරණා ටිකක් තියෙනවා. එතකොට ඒ අනුව අපි පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂා කරලා බලමු. දැන් ඔය ප්‍රත්‍යක්ෂා වැඩේ හරි භයානකයි. ඇයි? මේ අය විතරක් නෙවෙයි කාටත් එක්කද ඒක? මටත් එක්ක. නේද? ඇයි මටත් එක්ක කියන්නේ? ධර්ම ඇයි මමත් පිළිකල බලන්න ඕනේ මගේ தත්ත්වය මොකද්ද කියලා. මේක කරගන්න තියෙන එකම පළවෙනි සුදුසුකම තමයි සත්‍යවේක්ෂා කළ හැකිව තියෙන පළවෙනි සුදුසුකම මොකද්ද? අවංක භාවය, සත්‍යවාදී භාවය. කාට සත්‍යවාදී බවද? තමන්ට සත්‍යවාදී බව. මගේ මේ උපකරණය. හරි, ඒ කියන්නේ මගේ මේ సంతානය උපද්දවන සිතුවිලි. ඒවා මට අයිතියක් නැහැ. උපද්දවන සිතුවිලි කොයිතරම්නම් පහද්ද කොයිතරම්නම් උසස්ද කියලා තමන්ම තමන්ට අවංකව විමසා බැලිය යුතු වෙනවා. එහෙම විමසා බලලා මට එන්නේ මහා අපහසු සිතුවිලි නම් මම මොකද කරන්න ඕනේ? මේ ඒවා මහා පෘථග්ජන ස්වභාවයට බර සිතුවිලි නම් මම ඒවා නැති වෙන විදිහට බෙහෙත් කරගන්න ඕනේ. නේද? ප්‍රතිකාර කරගන්න ඕනේ. ඒ ප්‍රතිකාරය තමයි ධර්මය කියලා කියන්නේ. ධර්ම ප්‍රතිකාරය පෘථග්ජන සිතුවිලි නැති කිරීමයි. ඉතින් පළවෙනි එක තමයි පෘථග්ජන సంతාණය මහා කෙලෙස් උපදවනවා. කෙලෙස් කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. කොච්චර සාර්ථකව ජීවත් වෙනවා කිව්වත්. අපි එකතු වෙලා මේක කෙලින් කතා කරගමු. නේ? කොච්චර බණ කිව්වත්, මගේ පැත්තට මම කියන්නම්. කොච්චර බණ කිව්වත්. කොච්චර අන් අයට උපදෙස් දුන්නත් කොච්චර සාන්තුවරයෙක් වගේ ඉඳ හැදුවත්. හරිද? මොන જાති කරත් දැඩි ලෝභ මගෙන් ප්‍රදර්ශනය වෙනවා නම් මම බලන්න ඕන මගේ දිහා. මේ ආයතනේ මගේ දිහා බලන්න කියන්නේ. හරිද? මම බලා ගන්න ඕන මගේ දිහා. දැඩි ලෝභයක් නැති වෙනවා. අයියෝ මේවනම් නැතුව බෑ. මේවනම් නැතුව බෑ. මේවා ඕනමයි. මේවා වෙනස් වෙන්න දෙන්න බෑ. මේවා මෙහෙම තියෙන්න ඕනේ කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හැම වෙලේ දැඩි ලෝභ මට ඇති වෙනවා නම් හා බලමුක කරන හැටි. ආ එහෙමනේ කියන්නේ. හ්ම් එහෙමනේ කිව්වේ. අහවල් කෙනා මෙහෙම කිව්වනේ කියලා දැඩි ද්වේෂ උපදිනවා නම්. හරිද? එනු සටනට කියන හැඟීම් ඇතුලේ තියෙනවා නම්. හරි? ඊළඟට මමත්වයෙන් පිරීලා නොයෙකුත් ආකාරයේ මෝහයන්ගෙන් පිරිච්ච සිතුවිලි එනවා නම් ඊර්ෂියා, කෝධ, වෛර, මාන්න, ගිජුකම්, මසුරුකම් කෑ කෑමට තියෙන කැමැත්ත මේ වගේ නොයේකුත් ආකාරයේ මෝහ මූල සිතුවිලි වලින් පිරීලා නාන. ඉතින් පු탁ජන භාවයේ ඉහළම තැනකින්. ඉතින් බලන්න ඕන මගේ මගේ දරුව කෙරෙහි හරි. දරුව කෙරෙහි තියෙන දැඩි ආදරය කියන්නේ ආර්යද පු탁ජනද? ඒක හොඳටම පු탁ජන. එක දවසක් දකින්න නැතුව ඉන්න බෑ. හ්ම්. අහවලාගේ ගතුගුණේ මට රුස්සන්නේ නැහැ. හරිද? ඒකයි කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව කොච්චර වටිනවද කියලා බලන්න. සමහර අය තවත් කෙනෙක්ගේ ගතිගුණේ රුස්සන්නේ නැහැ පින්නත්. සමහර අය කියනවා අයියෝ මට ඉතින් මේ ශනිකවනේ කෝප යන්නේ කෝප වුණා මං කිව්වා මං සෝඩා බෝතලේ. සෝඩා බෝතලේ හොඳටම පෘථග්ජනයි. නේද? එහෙම කියලා බේරෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒකින් දා දැඩි කෙලෙස් උපදවන්න సంతානය පෘථග්ජන సంతානයයි. ඒකින්ද දැන් ඉතින් මේ වෙලාවෙම නේද අපි විමුක්තායතන සූත්‍රයේදී කිව්වා අත්පරිසංවේදීව ධම්මපරිසංවේදීව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියලා. මේ වෙලාවෙම තමන්ගේ හිතේ උපදින හැඟීම් මං කොයි වගේ කෙනෙක්ද මං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයේ කෙනෙක්ද කියලා විමසා බැලිය යුතු වෙනවා. මං හදාගෙනද ලෙඩේ මේ සැරේ මේ වගේ මහා කුණු ගොඩක් තියෙන මහා අපහසුතාවයන් තියෙන ශරීරයක් ඉපදුනේ ගිය සැරේ ලෙඩේ හොඳ කරගන්න බැරි වෙච්ච ඉඳලා ගිය සැරේ මැරෙන වෙලාවේ නේද රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා ස්පර්ශ තණ්හා ධම්ම තණ්හා අයින් කරගන්න බැරි වුණා බලලා බලලා බලලා බලලා අහලා අහලා අහලා අහලා අන්තිමට මැරෙන වෙලාවෙත් මොන හරි බලන්න හිතේ තියෙන්න ඇති. ඒකෙන්ද ආයතරයක් මෙහෙම එකක් එක්ක ඉපදුනා. ඉතින් ආය දැන් මොන්ඩිසෝරි ගියා රටේ නැති දුක් විඳා නේද? ඒකේ ඒකව කරලා අන්තිමට දැන් තාම ඉන්නවා. ඉතින් මේ සැරෙත් ඒකම වුණොත් එහෙම ආයතරයක් ආය ආය නිකන් මෙතන විතර නෙවෙයිනේ. හරක් පැටව වෙලා උපදිනවා, කුකුල් පැටව වෙලා උපදිනවා, නරි වෙලා උපදිනවා, බල්ලෝ වෙලා උපදිනවා, ගෙම්බ වෙලා උපදිනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ මගේ මේ පෘථග්ජන භාවය තිබේද දැඩි ලෝභ ආහාරයේ දැඩි ලෝභ සමහර ඇත්තන්ට තියෙනවා නින්දේ දැඩි ලෝභ සමහර ඇත්තන්ට තියෙනවා ඒක තමයි කියේ දැඩි කෙලෙස් උපදවන්නේ පෘථග්ජන සිතයි කියලා ඊළඟට නොනසන ලද සක්කාය දිට්ඨිය ඇත්තේ පෘථග්ජන සිතේ කියලා දෙවෙනි අර්ථ දැක්වීම තියෙනවා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය වරදවා ගැනීම ඒ කියන්නේ ඒකෙන් අපිට තේරෙන තියෙන්නේ සෝවාන් පලස්ත පුද්ගලයා දක්වාම පෘථග්ජන කියලා සෝවාන් පලස්ත වෙනකම්ම සෝවාන් මාර්ගස්ත වෙන තුරම කියන්නේ පෘථග්ජන භූමිය කියලා. එතකොට අප හොයරෙන් තියෙන ඉදකට ගොඩක් වැඩි. ඉතින් එතෙන්දී අපිට බලා ගන්න වෙනවා මට කයෙහි කය අණුව දැනීමක් තියෙනවද? කයෙහි යථාභූත ස්වરૂපය පිළිබඳව මට සිතුවිලි එනවද? අපි ඒක වෙනම වෙලාවක කතා කරමු සතිපට්ඨාන ප්‍රත්‍යක්ෂාවක් නේද? හ්ම් නමුත් මට ඇති වෙන වේදනාවල් පිළිබඳ වේදනාවේ යථාභූත ස්වરૂපය ගැන සිතුවිලි එනවද මේ වෙනකොට? යන්තම් හරි. මේ ඇති වෙන සැප වේදනා දුක් වේදනා අසනීපයක් හරි වෙලා දුක් වේදනා ඇති වෙනකොට ඉවරක් නැතුව කෙඳිරි ගන්නවත් දන්නේ නැහැ. අයියෝ මටමමයි වෙන්නේ කියලා ගොඩාක් නේද මටමමයි වෙන්නේ අනිත් අයට නෙවෙයි කියලා හරියට තැවෙනවත් දන්නේ නැහැ. හ්ම් මගේ වේදනාව කියලා දැනෙනවද දන්නේ නැහැ. ආදරය ආදී දේවල් අයින් වෙනකොට හරියට රිදෙනවද දන්නේ නැහැ. එහා පැත්තේ ආදරය අයින් වෙන්න දෙන්නේ නැහැ කියලා දැඩි අල්ලා ගැනීම අල්ලා ගන්නවත් දන්නේ නැහැ. මමනේ දන්නේ මගේ හිතේ තියෙන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියලා. කියලා එහෙම හිතනවද දන්නේ නැහැ. කියනව නෙවෙයි හිතනවද දන්නේ නැහැ. නේද? එහෙනම් මොකද? පංච ප්‍රාදානස්කන්ධය වැරදිලාද නැද්ද? තද්ද බල වැරදීමකට ලක් වෙලා. ඒක ගැන අපි ඕන තරම් බල කියලා තියෙනවා. එහෙනම් මේ බණ ඇහෙන මානේ ඉඳලා අහලා නැහැ. අහලා ජීවිතයට එකතු කරගෙන නැහැ. මතක තියාගෙන ඒවා තමන්ගේ මනසින් දකින්න උත්සාහ කරගෙන නැහැ. ඒකින්ද මේ පෘථග්ජන ඝන ගතිය අයින් වෙන්නේ අයින් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ අයින් වෙන්නේ නැත්නම් වහාම ආය ආය ආය ආය භාවනාවේහි සතිපට්ඨාන භාවනාවේහි යෙදෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත යෙදෙන්න ඕනේ. යෙදීදී යෙදීදී මේක දියකට හරින්න ඕනේ. මේ ගුලිය වගේ අපි අපිට අයිති නැති කොටසක් අල්ලගෙන ඉන්නවා පින්වත්නි. අපේ වශයෙන් ගන්න බැරි කොටසක් අල්ලන් ඉන්නවා. රූප වේදනා සංඥා සංකාර කියන පංච උපාදානස්කන්ධේ එකක් එකක් වෙන වෙනම වෙන වෙනම ආත්ම කොට අරගෙන හරිද? ඒවා එක එක ආකාරයට විෂය ආකාරයක සක්කාය දිට්ඨියකින් අපේ හිත මම මේ විෂය ආකාරය වෙනත් වෙලාවකදී පැහැදිලි කරන්නම්. සක්කාය දිට්ඨිය පිළිබඳව මේ නිවන් මාර්ග දේශනා මාලාවේදී නමුත් මේ ඒ වගේ විෂයාකාරයක සක්කාදිට්ඨිය ටික ටික ටික ටික අයින් වෙලා තියෙන්න ඕනේ අපේ තුලින් නැත්තම් ඉතින් හැමදාම පෘථග්ජන ස්වභාවයේ මේ ලෝකේ හරියට කරදරකාරී තත්ත්වයන්ගෙන් තමයි යෙදිලා ඉඳ වෙන්නේ ඊළඟට තියෙන කාරණාව මටත් හිනා ගියේ පෘථග්ජන ස්වභාවය ශාස්ත්‍රූවරයාණන් වහන්සේලාගේ මුවදෙස බලා සිටින්නා. ඒ කියන්නේ දැන් බණ අහනකොටත් එහෙමයි. ඔහේ අපි කියන්නේ නේද? අපි අර ළමයින්ට කියන්නේ කාට දිහා බලාගෙන ඉන්නතෝ යනවා යන්න කියලා. ආ ඒ වගේ තමයි මේකේ තේරුම මොකද්ද? පුතග්ජන මනුස්සයා හොඳට බණ කියන දේ අහගෙන ඉන්නවා. තමන්ගේ ජීවිතයට ඒක එකතු කරගන්නේ කලයක් අනිත් පැත්ත හරවලා වතුර වතුර පිරෙවුවා වගේ. හරිද? පෘථග්ජනයාගේ ස්වභාවය තමයි තමන්ගේ තුලට ඒ ධර්මය එකතු කරගන්නේ නෑ එකතු කරගන්නේ නෑ හරිද අපිටත් පේන්න තියෙනවා පිළිබඳ මේ සමහර ඇත්තන්ගේ අරමුණු කරලම අපි සමහර අයට කොච්චරවත් කියනවා හරිද කියනකම් කියනකම් කියන මම කියන්නේ පෞද්ගලිකව කියන වෙලාවට කියනකම් කියනකම් මොකද කරන්නේ ඒ කියන වෙලාවට අපිටත් වැඩිය කීකරුභාවය පෙන්වනවා ඒ කියන ධර්මය තුල අපේ උහාමුදුරුවනේ කියලා හරිද? බලන්න අපිට ඉතින් පුදුමත් වෙනවා අපිටත් වැඩිය හොඳයිනේ කියලා. නමුත් අන්තිමට බලනකොට එතනමයි. එතනමයි. කොච්චර බැනවුණත් හැදෙන්නේ නැහැ. මේ දැන් මං කිව්වොත් කොහොම හරි කරලා බොරු කියන එක නවත්තමු කියලා පෘථග්ජන හිත හිතන්නේ අයියෝ ඉතින් බොරු පොඩ්ඩක් කිව්වහම මොකද වෙන්නේ? හරිද? මේ දැන් මං කිව්වොත් එimhe ආහාරයේ ගිජුකම ආහාරයේ තියෙන දැඩි ලොල් බව අයින් කරමු කියලා මං කොච්චර දේවල් අයින් කරලා තියෙනවද? හරිද? මම කොච්චර ආසාවල් අයින් කරලා තියනවද? මම මම කොච්චර සංවරව ජීවත් වෙලා තියනවද? ඕක පොඩ්ඩක් තිබ්බහම මොකද වෙන්නේ? පොඩ්ඩක් කියලා හොඳටම තියෙනවා. හරිද? ඒ වගේ මං කිව්වහම කුහකකම් අයින් කරමු කියලා. මම කියන කුහකකම් අයින් කළා බොහොම සාන්තව ඉන්නකෝ අප්පා. හරිද? එතකොට මොකක්ද දන්නවද හිතන්නේ? මම දන්නේ ওই පැත්තෙන් ඈ. හිතන්නේ. උන්වහන්සේ නම් කියයි. කුහකකම මෙහෙම නැතුව සැරට නැතුව මෙහෙම නැතුව ඉඳී හරිද? ඇයි මේ ඇයි මේ රකින්න හදන්නේ මොනවද? කුහකකම් තියාගෙන, සැරකම් තියාගෙන, අන් අයව පලාගෙන, Tamanට ඕන හැටියට මේක තදින් අල්ලගෙන මම හැමදාම කියන හපාගෙන ඉන්නේ කියලා. නේද? කොටසක් හපාගෙන ඉන්නේ. ඒ හපාගෙන ඉන්න කොටස කවුරුහරි ගණ්ඩේ කියලා තමයි ඔය කුහකකම්, ඊර්ෂ්‍යාකම්, දැඩිකම්. හරිද? අපි ගලාගෙන යන වතුර වගේ බිමට පෑගිච්ච පාපිස්ත වගේ වෙන්න ඕනේ දුකෙන් අයින් වෙන්න. ඒක තමන්ගේම යහපත සඳහා. ඉතින් අන්න එහෙම නැතුව ඉතින් ඔහේ ඉන්නවා ඔහේ ප්‍රයන් වහන්සේගේ මුව දෙස බලා සිටිනා පු탁ජනයාය. හ්ම්. ඉතින් ඒ කියන්නේ කිසිම දෙයක් Tamange අතුලට ගන්නෙ අතුලට ගන්නෙ නෑ කියන එක තමයි ඒ කියන්නේ ඒකේ තේරුම. ඊළඟ කාරණාව තමයි සියලු ගතීන් නිසින් නොනැගී සිටින ලද්දෝ. ඒ ඒ කෙනාට තියෙන එක එක ගතීන් තියෙනවනේ එක එක ගති ගති ලක්ෂණ තියෙනවා. ඒ එක එක්කෙනාට ආවේනික ගති තියෙනවා පිළිනත් මේ ඒක අපිට හොඳට තේරිලා තියෙනව නේද? දරුවෝ කීප දෙනෙක් සකස් කරපු අපේ දෙමව්පියෝ. ඒකට පොඩි කාලේම ගතිය තේරිලා නැද්ද ළමයින්ගේ? ඒ කිරි බොන කාලේ නම් සමහර අය හරි නපුරු ගති පෙන්නනවා. සමහර අය සාන්ත ගති පෙන්නනවා. ඒ පොඩි කාලේ සෙල්ලම් බඩු වලට රණ්ඩු වෙනකොටත් සමහර අය හරීම නපුරු ගති පෙන්නන අතර වාරේ සමහර අය පැත්තකටලා ඔය සාන්තව ඉන්නවා. ඒ ලක්ෂණය ලොකු වුණාම තියෙනවද නැද්ද? ගොඩක් ලොකු වුණාම තියෙනවද නැද්ද? අන්තිමට ඉඩම් කඩම් වලට අඬවල් වෙනකොටත් එහෙමයි. නේද? පොඩි කාලේ ඉඳන් ඡණ්ඩ ගෝර ගති තියෙන අය ඒ සංසාරගත ස්වභාවයන්. සසරින් සසර පුරුදු කරන ලද නොයේකුත් ගති ගුණයන් අතහැර ගන්න බැරුව ඒ විදිහටම මේකට සමහර අය හරි ලොකු අර්ථ දැක්වීමක් කරනවා. ඔය ඉතින් අර ආරේ ගුණ නෑරේ. මෙයාගේ තාත්තත් එහෙමයි. මෙයාගේ සීයාත් එහෙමයි. ඒ කියන්නේ මේක ආරෙන් ඇවිල්ලා තියෙන්නේ. හරි මේක තේරුම් ගන්න ඕන. මේක එක අර්ථ දැක්වීමක් තමයි දැන් ඥාන අනුව ලෙඩ හැදෙනවා. ලෙඩ හැදෙනකොට කියනවා මේක ඥාන බලපෑමක් කියලා. එතකොට මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි මේ පැත්තේ දැන් ගලක් විසි කරනවා. ඒ ගල විසි කරනකොට ඒ ගල වැටෙන තැන තීරණය වෙන්නේ විසි කරන දිශාව, විසි කරන වේගය, ඒ වෙලාවේ තියෙන හුළඟ, ඔය වගේ ගොඩක් දේවල් මත සඳහා පවතිනවා. ගල ගිහිල්ලා අසුචි ගොඩක වැටුණා. දැන් ගලේ වැටුණා ගෑවුණා අසුචි. හේතුව පළවෙනි හේතුව. දැන් අසුචි ගෑවෙන්න ගලේ පළවෙනි හේතුව අසුචිද විසි කරපු එකද? විසි කරපු විදිහද? විසි කරපු විදිහයි. නේද? තව දුට්ටක් ඈතට විසි කරා නම් අර ගොඩට වැටෙන්නේ නැහැ. එයාගේ මේ භවයේ කරපු පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් අනුව නැත්නම් පෙර භවයේ කරපු පින්පව් අනුව ඒ ඒ ඥාන සැකසෙන පරිසරයක අපි උපදිනවා. හරි? දැන් පිළිකා සහිත ඥාන තියෙන තැනක අපි උත්පත්ති ලබන්නේ කර්මානුරූපවයි. ඒතකොට හේතුව ඥානද මූලික හේතුව ඥානද මූලික හේතුව කර්මද? මූලික හේතුව කර්මයි. නමුත් ඒ කර්මය හොයාගන්න පුළුවන් අර ඥානවලින්. ඒතකොට දෙකම වැරද්දක් නැහැ. නමුත් ධර්මයට අනුව අර්ථ දක්වන්න වෙන්නේ කර්මය කියලා. නේද? එතකොට ඥාන වලට බාර දෙලා ඉඳලා හරියනවද? නෑ, කර්ම වෙනස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කර්ම වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට Tamanට තියෙන ගති කියන ඒවා මේ ආරේ ගති නෑරේ කියන කතාව හරියන්නේම නෑ කවදාකවත්. ආරේ ගතිය අරින්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ආරෙන් ගතිය ආපු ගතිය මට තරහ යනවා අපේ තාත්තට තරහ යනවා අපි සීයාට තරහ යනවා අපි මෙහෙමයි අපි මෙහෙමයි අපි මේ වගේ අය මේ වගේ අය කියලා ඉඳලා හරියන්නේ නැහැ පින්නන්නේ ඒ ගතිය අරගන්න තමයි ඒ ගතියෙන් නොනැගි නොනැගිටී සිටින තාක්කල් පුතග්ජන හරි ඒ ඒ ඒ ඒ ඒ ආකාරයෙන් නොනැගිටී සිටින තාක්කල් පුතග්ජනයි හරි ඊළඟට පුඤ්ඤාභි සංස්කාර අකුඤ්ඤාභි සංස්කාර ආනෙන්ජාභි සංස්කාර ආදී නොයේකුත් අபிසංස්කාරයන් ඇති කරන්නා පුතග්ජනයාය. හරිද? ඒ කියන්නේ සංස්කාරයන් රැස් කරනවා රැස් කරනවා යාතුලින් ඒ කියන්නේ නොයේකුත් පින් දහම් කරනවා තමයි. දැන් මම මෙහෙම කියන්නම්. ගෙදරකට ගෙන්නලා ස්වාමින්වහන්සේ නමක් ධර්මය දේශනා කරවන්නේ බොහෝ බෞද්ධයෝ ඇයි? ගෙවල් වල සායනන්සලා වඩම්මලා බණ කියවන්නේ ඇයි? පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා. ධර්මය දැන ගැනීම සඳහා කියන වචනේ එහෙම කියනවද දන්නේ නැහැ කොහොමද? අපි ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ආන්තුනම ගෙදරට ගෙනලා බණ කිව්වා. ස්වාමීන් වහන්සේලා ගෙදරකට වඩම්මලා දානයක් දෙන්නේ ඇයි? ඇයි ඔයාලා ගෙදර දානයක් තිබ්බ කියලා තුන් මාසෙ පින්කම අවුරුද්ද පින්කම පින්කම්. මේ පින්කම් වලින් බලාපොරොත්තු වෙන මළගිය ඥාතීන්ට පින් දෙන්න. ඇයි සිල්වන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලා දැක ප්‍රසාදයේ උපදවාගෙන දානයක් පූජා කිරීම සඳහා අපි දානයක් දුන්නා කියලා. ශාසනයේ දාන එහෙම නේද වෙන්න ඕනේ. වෙන අරමුණු තියෙන ඔක්කොම. හුඟා දෙනාකට බෝධි පූජාවක් කියන්නේ ඇයි? ඔක්කොම තියෙන්නේ මොන අරමුණද? බලාගෙන ගියාම හුඟක් ඒවා ආ කියලා ලෞකික අරමුණු තියෙනවා. හ්ම් ස්වාමීන් වහන්සේලාට විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට උත්තර ගෞරවය ඇයි? කියනවත් එක්ක කතාව. යන්න ඕනේ සමදානයට යන්න ඕනේ. හ්ම් පන්සලට ගිහිල්ලා උදව් කරලා දෙන්න ඕනේ. ඇයි? ඔව් පාන්සකූලෙටත් නැති වෙයි නැත්තම්. <laughs> පාන්සකූලේ නිවන් දකින්නද? නේද? වැඩි දෙනෙක් මේ ධර්මයේ තුල පෝෂණය වෙන්නේ ඊළඟට බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේලාට ගෞරව කරන්නේ පෞසිද්ධ වෙයි කියලා. බයට නැතුව ಗುಣ දැන පැහැදිලා ಗುಣ දැන පැහැදිලා නෙවෙයි පින්නත් නේ. ඒකින්ද රැස් කරන්නේම වටගාමිනී කුසලයන් සසර යන්න හේතු වෙන සංස්කාරයන්මයි රැස් කරන්නේ. හරි? සසර යන්න හේතු වෙන දේවල්මයි රැස් කරන්නේ. සිල් සමාදන් වෙනකොටවත් අඩුම ගානේ අපිට හැම නිමේෂයකම බෞද්ධත්ව විදිහට ලෝභ දේශ මොහ අඩු කරන අඩු වෙන විදිහට වැඩ කරන පාරමිතා සම්පූර්ණ වෙන විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගන්න හැම නිමේෂයකම චේතනාවක් තියෙන්න ඕනේ. හරි? ධර්මයේ ශ්‍රවණය කරනකොටත් ධර්මය තුලින් රැකෙනකොටත් භාවනා ආදී කරනකොටත් හැම වෙලෙම නිවන් දැකීමේ අරමුණ තියෙන්න ඕන අපිට හැම මොහොතකම දානයක් දෙනකොට සකසා දන් දෙමින් කරුණා මෛත්‍රිය ඇති කරගනිමින් හැම වෙලෙම ඒ සංස්කාරයන්ගෙන් අත මිදලා කටයුතු කරන්න පුළුවන් තත්යකටපත් වෙන්න ඕනේ. ඊළඟට නොයේකුත් සැඩපහරින් ගහගෙන යන්නා. කෙලෙස් සැඩපහරට ගහගෙන යන ගතිය තියෙනවා අය. ආන්ගේ තනත්තා පු탁ජනයාය. හ්ම් බලන්න මේක අපිට තේරුම් ගන්න පුළුවන්ද කියලා. මේ දැන් යුරක ඉන්නවා. ගඟක යුරක ඉන්නවා. වැටුනොත් මොකද වෙන්නේ? ඒ යන පැත්තට යනවා. එච්චරයි. හරි. ඕක තේරුම් ගන්න ඔච්චරයි ඕනේ. යුරේ ඉන්න හොඳින් ඉන්නවා. දැන් ඔහම ඉන්නවා. දැන් ඔහම ඉඳගෙන ඉන්නකොට මෙතෙන්ට ආවලා කවුරු හරි මට පරුස වචනෙන් බයිනවා. මොකද වෙන්නේ? මට ඇවිල්ලා දැන් මේ බණකේ ඉන්න මට ඇවිල්ලා මෙතෙන්ට ආවලා කවුරු හරි පරුස වචනෙන් බයින්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? තරහ යනවද නැද්ද? තරහ ගිහිල්ලා සමහර අය ගහන්න පණි. සමහර අය බයින්ද පණි. මොකද උනේ? ඉවුර හිටියේ කෙනා ගාගර වටනවා වගේ. වෙන කෙනෙක්ගේ තරහ. මෙයාට තරහවද නැද්ද? ආ බලන්න එහෙම වෙනවද නැද්ද කියලා. ඈ සැඩපහරට වැටෙන හැටි බලන්න වෙන කෙනෙක් ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා හරි පාරේදී හම්බෙලා බලනකොට ඔන්න දැන් අම්මා ආවා ගෙදර හොඳට මූණ එල්ලගෙන තරහා ගිහිල්ලා වගේ ආවා මොකද අම්මේ බලන්නකො අරුන් දැමට පුළුවන් තරම් ලොකුකම් කිව්වනේ ආ ඔහොම කිව්වා කියන්නකො දැන් අපේ අම්මා ගෙදර ආවා අර විදියට ඇවිල්ලා දැන් මේ පුපුරනවා හරි බලනකොට අර කෙනෙක් ලොකුකම් කියලා දැන් මොකද වෙලා තියෙන්නේ හැඩ පහරට වැටිලා අරයාගේ ලොකුකම එයා කිව්ව හින්දා මෙයාව මෙයාගේ ලොකුකම් උඩ ඇවිල්ලාද නැද්ද? නේද? කෙනෙක්ගේ ලොකුකම් කෙනෙක් කියනකොට තව කෙනෙකුට මෙච්චර අමාරුුනේ ඇයි? එයත් ඒ පාරටම ඇදලා ගිය හින්දා. හරිද? පුතග්ජන පුද්ගලයාගේ ස්වභාවය අන් අයගේ කෙලෙස් ඉදිරියේ තමන්ව දූෂණය වෙනවා. තමන්ගේ හිත දූෂණය වෙනවා. ඒක නිවෙන්න එක්කෙනා ඉක්මනට හැඩපාරට ඇදලා ගන්නවා. හරි අපි ඉවුරේ ඉන්නවා හොඳට ඉතින් අපි සාන්තර ඉන්නවා උදේම කවුරුහරි නුරුස්සන වැඩක් කරනවා දැක ගමන් මට තරහ යනවා. පාර යනකොටත් එහෙමයි. නේද? හොඳින් ඉන්න රාග ආදී කෙලෙස් ධර්මයන් වලට අරමුණු වෙන රූපයක් දැක්ක ගමන් කෙලෙස් උපදිනවා. ඇවිස් වෙනවා කෙටියෙන් කියනවනේ. නේද? ඉතින් මේකුත් සැඩ පහරකට වැටලා ගහගෙන යනවා දාන්නෙම දැන් මාසයක් විතර ගහගෙන යන වෙලාවට. එතකොට මොන හරි පීඩාවක් ආපම මේ පීඩාව ඔස්සේ මාසයක් දෙකක් ඉන්නවා. සිහිය උපදින්නෙම නැහැ. එතකම්ම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට කියනත් එක මම මේ දවස්වල හරි ඉඳ යමාරුවෙන් ඉන්නේ. ඇයි හදේනේ මොන මොනවට හිතේ අමාරුවෙන් ඉන්නවද මේ අනිත්‍ය වූ ලෝකේ? ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ හිත සකස් කරගත්තා නම් යම් ප්‍රමාණයකට හරි මේ මාස ගණන් අවුරුදු ගණන් හිතේ අමාරුවෙන් ඉන්න ඕනේ නැහැ. කාගේවත් වචනයක්, කාගේවත් ක්‍රියාවක්, කාගේවත් ඊර්ෂ්‍යාවක්, කාගේවත් වෛරයක්, කාගේවත් දේවල් ගැන ඔච්චර පස්සේ පස්සේ පන්න යන්න හේතුවක් හේතුවක් නැහැ. ඉතින් ඒකින්ද කෙලෙස් වැඩ පහරින් ගහගෙන යන ස්වභාවය හ්ම් සමහර ඇත්තෝ එක පුද්ගලයෙක් ගැන නැත්නම් එක ස්ත්‍රියක් ගැන එක පුරුෂයෙක් ගැන ජීවිතේ අවුරුදු ගාණක් සමහරට අවුරුදු 5ක් 10ක් වගේ විශාල කාලයක් ඒ තැනැත්තා හෝ තැනැත්තියම ගැනම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර ජීවත් වෙනවා. හරි ඒ කියන්නේ ඒ රූපේම උපාදානය වුණාට පස්සේ වෙන හිතන්න දෙයක් යන්නේ නැහැ. කණ්ඩ ගියත් නාන්න ගියත් ඇවිදින්න ගියත් අඳින්න ගියත් නිදා ගන්න ගියත් නැගිටින වෙලාවෙත් හැම වෙලාවෙම මොකද වෙන්නේ? අර තැනත්තා හෝ තැනත්තිය ගැන අන්තිමට මොකද වෙන්නේ? මේ රූපය මට නැති වුණොත් ලෝකෙම්ම පළක් නැතය. ලෝකෙම තිබ්බත් මට වැඩක් නැතය කියලා බෙල්ල හිර කරගන්නවා. <laughs> මොනවා නැවත් මට නම් වැඩක් නැහැ කියලා බෙල්ල මිරික ගන්නවා. <laughs> කෝච්චියට පයින්නවා. ඒ මොකද ඒ? හැඩ පහරට ගහගෙන ගිහිල්ලා. කෙලෙස් හැඩ පහරට ගහගෙන යන ස්වභාවය තියෙන්නේ මෙන්න මේ පෘථග්ජනයාගේ. ඉතින් පොඩි දෙයකට හරි ගහගෙන ගියා නම් පෘථග්ජනයයි. පෘථග්ජන ස්වභාවය. එහෙනම් අනුන්ගේ ප්‍රශ්නයක් අරන් කොච්චර වෙලා තැවි තැවි හිටියද කියලා බලන්න. ඉතින් මම එකක් කියන්නේ මටත් එක්කයි ආයේ කිසිම කතාවක් නැහැ. කිසිම කතාවක් නැහැ මටත් එක්කයි මේ බණ කියලා. ඇයි මේක මගේ බණ නෙවෙයි. මගේ බණ නෙවෙයි කාගේ බණද? බුදුරජාණන් වහන්සේගේ බණ. එහෙනම් අපි දෙපාර්ශ්වයටමයි බණ. බණ කියන්නෝ, බණ අසන්නෝ, දෙගොල්ලම එකතු වෙලා Taman දිහාවට හැරිලා බලන්න ඕනේ. එතකොට තමයි අපිට එකතු වෙලා සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ එහෙම කණ්ඩායමක් එකතු වුණොත් අපි කරන්න ඕනේ පොකුරු ගහින්න ඕනේ. නේද? පොකුරු ගහිලා සම්මුතියකට එන්න ඕනේ. ඒක තමයි භික්ෂුන් වහන්සේගේ ස්වභාවය. සම්මුතියට අපිට අයිති නැති හිත් මේවා. මේ වාගේ නරක දේවල් උපදිනවා නම් වහන්න දෙයක් නැහැ. අපි එකතු වෙලා සාකච්ඡා කරගෙන නේද? නිවැරදි කරගමු කියලා තමයි පොකුරු ගහන්න ඕනේ. බෞද්ධයා පොකුරු ගහන්න ඕනේ එහෙමයි. හිත් නිවැරදි කර ගැනීම සඳහා සත්‍යවාදී අර්ථ කතා කරගනිමින් එකතු වෙන පොදු පිරිසට කියනවා සංඝයා වහන්සේ කියලා. හරි. ඉතින් ඒ විදිහට අපේ ජීවිතවලත් ඉන්න කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරගෙන මේකුත් සැඩපහරින් ගහගෙන යන ස්වභාවය තියෙනවා නම් පින්නත් මේ ඒ ඒ ඒ සැඩපහරවල ගහගෙන යන්නේ නැති විදිහට තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ. ඊළඟට නොයේකුත් ਸੰతాපයන්ගෙන් තැවෙන්නා ඕන ඊළඟ එක කොහොමද දන්නේ සංతాපයන්ගෙන් දැන එක එක එක එක දේවල් අහවලා මෙසේ කීවාය මට මෙහෙම ලෙඩය අහවලාට ලෙඩය නැත්තම් අපිටම වෙන්නේ මේ රටට මේ වින කොටනවාය හරිද මේවා වෙනවාය අරවා වෙනවාය කියලා ඉතින් රටට වින කොටනවා නම් මොකද කරන්නේ රට බේර ගන්නවා සෑවෙන්නේ නැතුව Tamanට පුළුවන් දේ කරනවා. අර දේශ දේවල් තියෙනවා, අඬනවා, වැළපෙනවා, තාපය ඇතුලෙන් දැවෙන ගතිය. ඇතුලෙන් දැවෙන ගතිය හුඟක් අයගේ හරියට දිනවා නේ මට වෙච්ච දේ. කොහොම හිටියේ අපිද අපේ ඈ මං හිටියේ කොහොමද වයසට යනකොට සංతాපයට එනවා කරපු ගියපු දේවල් දරුවෝ ගැන කල්පනා කළා මම දරුවෝ ගැන හිතුවේ කොහොමද මගේ ළඟ හිටියේ හැටියට කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා දෙයනේ Taman දරුවා හැදුවා නම් දරුවා හදන ඉවරලා දානයක් දෙන එකයි තියෙන්නේ. මොකද්ද දානේ? නේද? අවුරුදු 20 25 වෙනකන් හරි හැදුවා. කොච්චර පිටක්ද සම්පූර්ණයෙන් අතාරින්නේ? හා අතපය හතර හරියට නේද සකස් කරාම දරුවාගේ. හ්ම් අම්මලා තාත්තලා එහෙම හිතන්න ඕනේ. දැන් එයා එයාගේ එයාට කළ හැකි ලොකුම උදව්ව මම කරා. එයාට පොඩි කාලේ ජීවත් වෙන්න මම ලොකු උදව්ව කරා. සංසාරේ වැරද්දින්දා නේද? සසර වැරද්ද හින්දා කුංචි කාලේ ඉපදුනා ඇවිද ගන්නවත් බැරුව. ඉතින් මේ මිනිසයා අරගෙන නේද මාවත් අම්මේ තාත්තෙක් මාවත් හැදුවනේ ඉතින්. නේද? ඒකින්ද මාත් මොකද කරන්නේ එක්කනේ දෙන්නේ? හැදුවා ඇවිත් දෙව්වා කැව්වා පෙව්වා නෑව්වා ඔක්කොම කරා. ඒකල හදලා ඉගැන්නව්වා රස්සාවල් වල දුන්නා පරස්සාවල් වල දුන්නා. දැන් හරිනේ. දැන් හරිනේ. දැන් මොකද කරන්න හදන්නේ? ආය අර පිටිපස්සෙන් පන්නගෙන කොහෙ පැන්නාද කොහෙ හිටියාද මොනවා කරාද මගේ අතින් හදපු නේද එක ආයෙමනේ කියන්නේ මගේ අතින් හදපු එක මම නාවපු එක අරවා මේවා කියලා ඉතින් මේ ඔක්කොම අරගෙන ඉතින් මොකද කරන්නේ ඔහොම වෙන්නේ මං හැදුවේ කියලා ඉතින් අල්ලගෙන ਸੰతాපය හරි ਸੰతాපය එන්නේ කොයි වෙලාවේද යන්නේ කොයි වෙලාවේද පරක්කු මොකද හ්ම් බඩ දනවා කියයි පපුව දනවා කියයි උගුර දනවා කියයි ඒ වගේ ඉතින් ඉතිපිසෝ ගාතාවක් තියෙනවා භාවනාත් කරනවා ඉතින් මේ මල විකාරය හරියන්නේ නැහැ හරි කරන්න දෙයක් නැහැ කාටත් එක්කද මටත් එක්ක නේද අනිත් එක මම හැමදාම කියනවානේ ඇත්ත කතා කරගන්න ඕනේ නේද නින්දා කර ඇත්ත කතා කිරීමනේ නින්දා කර වැරද්ද පෙන්වා දීම මට බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපදෙස මට කියලා තියෙන බුදුරජාණන් වහන්සේ නින්දා කර වැරද්ද කියා දෙන්න නිධානයක් පෙන්වා දෙනවා වාගේ. හරි නිධානය නින්දා කරන වැරද්ද කියලා දෙන්න ඕනේ. ඒක තමයි කාරණාව. නැත්තම් අපි අපි හුරතල් වෙලා හරියන්නේ නැහැ. අපේ හිත හරියට ලෑස්ති නේද පුරුස් පැටියා වාගේ හුරතල් වෙවි ඔහේ බුදිය ගන්න ලෑස්ති නේ කෙලෙස් අයින් කරන්නේ නැතුව. ඉතින් ඒකට උඩගෙඩි දෙන දේවල් වලින් ඇති පළක් නෑ. ඒකින්ද හැවෙන ගතිය තාමත් තියෙනවනම්, දැවෙන ගතිය Tamange සංతాපයේ පැවෙන ගතිය තියෙනවනම්, දැවෙන ගතිය තියෙනවා නම් පැහැදිලිවම පු탁ජන ස්වභාවයේ තියෙන බව හිතන්න ශ්‍රී ලංකාරණාව තියෙන්නේ නොයේකුත් 1000න්ගෙන් දැවෙන පුද්ගලයා කියලා. හරිද? අර රත් වෙන ගතිය, තැවෙන ගතිය කියන්නේ රත් වෙන ගතිය. ඒ විතර නෙවෙයි ධන ගතිය. ධන ගතිය කියලා කියන්නේ ඉන්න බෑ. ඉන්න බෑ මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමන්ගෙන් අයින් වෙනකොට ආස්වාද උපදිනවා. ආගේ මම දැකපු රූප, අහපු ශබ්ද, විඳපු ගන්ධ, විඳපු රස, විඳපු ස්පර්ශ කියන ඒවා තියෙනවා. ආන් ඒවා Tamanට අහිමි වෙනවා කියලා දැනෙනකොට පින්නන්නේ. අහිමි වෙනවා කියන්නේ සම්පූර්ණයෙන් නෙවෙයි. මේ අද දවස් තුනක් එක දිගට මාත් එක්ක හිටියා මේ දරුවා කියලා හිතන්නකො. දැන් මේ දවස් දෙකකට කොහරි ගිහිල්ලෙන්ට යනවා. දැන් මේ පෙනිපෙනි හිටිය කෙනා පේන්නේ නැහැ. හරි ඒ ටිකට ධනවනවා. හරිද? <laughs> ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමන්ගේ ඇහි මානෙන්, කනේ මානෙන්, නාසයේ මානෙන්, දිවේ මානෙන් ඒ අදාළ බාහිර අරමුණු අයින් වෙනකොට ළඟා කරගන්න බැරි වෙනකොට ළඟා කරගන්න බැරි වෙච්ච දේවල්. ආදරය ආදී පවා. ධනගතිය තියෙනවා නම් පින්නත් මේ ආශ්‍රවයයි ඒකේ ස්වභාවය. ඉතින් ආශ්‍රව ගලන ගතිය තියෙනවා නම් ඒ තැනත්තා ඒ දාහයෙන් දැවෙන ගතිය තියෙනවා නම් පෘථග්ජන ස්වභාවය. ඒ කියන්නේ මට එක මොහොතක් දකින්න නැතුව ඉන්න බෑ, එක මොහොතක් අහන්න නැතුව ඉන්න බෑ, මට නැතුව බෑ කිය කිය නේද? මොන මොන කෝලමක්ද ඒ? නේද? හ්ම් කවුරු හරි කාට හරි කියනවා මට නැතුව බෑ. මට දකින්න නැතුව ඉන්න බෑ. මට අහන්න නැතුව ඉන්න බෑ කියලා. ඇයි ඒකට කෝලමක් කියන්නේ? ඇයි ඒකට කෝලමක් කියන්නේ? කවදාකවත් එක දිගට තියාගන්න බැරි වස්තුවක් පිළිබඳව එක දිගට තියාගන්න බැරි වස්තුවක් පිළිබඳ මම හදනවා ඒක අල්ලලා කුදලලා තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම අනාගත අභිවෘද්ධිය සඳහා නෙවෙයි අනාගත පරිහානිය Tamante ව්‍යසන සඳහාමයි Tamante ව්‍යසන සඳහාමයි වෙන්නේ. ඊළඟට පස්කම් ගුණයන්හි ගිජු ගැලුණු මුලා වූ දැසගත් ඇලුණු පැටලුණු ගතිය තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන ඇහැ කරනාසය දිව ශරීරයේ තියෙන ශරීරයෙන් ලබන්නා වූ මේ පස්කම් සැපයන්ගේ ගිජ්ජු ගතිය. ඒකම ගැලිලා ඉන්න ගතිය. ඒකෙම පැටලිලා ඉන්න ගතිය ඒකෙන් අයින් වෙන්න බැරිව ඇලිලා පැටලිලා ඉන්න ගතිය තියෙන ස්වභාවය තියෙනවා නම් එයාගේ පුතග්ජන ස්වභාවය තියෙනවා. අන්න දැන් අහු වෙනවා කෑම කතන්දරේ එහෙම. හරිද? අහවල් කෑම නැතුව නම් හරියන්නේම නෑ. සතියකට සැරයක්වත් මේ විදිහට ඕනේ, මේ විදිහට ඕනේ, මේ විදිහට ඕනේ කියලා. Tamanට දරන්නව බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒක පස්කම් සැපේද නැද්ද? ඒකේ ගිජු ගතිය, මසුරු ගතිය. ඉතින් රූප දැකීමේ, ශබ්ද ඇසීමේ, ගන්ධ, රස, ස්පර්ශයන් ලබා ගැනීමේ දැඩි අල්ලා ගැනීමකින් ඒකේ ඇලි ගලි වාසය කරන්නේ නම් තමන්ගේ හිතේ ඒ වගේ හැඟීම් උපදවන්නේ නම් තමන්ගේ సంతානයේ ඒ වගේ හැඟීම් උපදවන්නේ නම් මම තද බල තද බල පෘථග්ජන ස්වභාවයක මේ ඉන්නේ. ඒක අපි මොනවට පැහැදිලි කරගන්න ඕන තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න ඕන. ඉතින් ටික ටික ටික ටික ටික ටික හරිය අයින් කරගන්න ඈත් කරගන්න උත්සාහ ගන්න ඕනේ. හරිද? මම එක දවසකුත් මතක් කරා මේ අපි ඔක්කොටම වෙලා තියෙන හදිය. ඒක මේ වැඳිරි අම්මා කෙනෙක්. හරිද? එයාගේ පැටියා මැරිලා. අත් දෙකේ මෙහෙම තියාගෙන මෙහෙම උඩ බලාගෙන අයියෙන් කෑ ගහනවා. මහා මරලතෝනියක් වගේ කෑ ගහනවා. මරලතෝනියක් තමයි ඉතින් ඒක. හරිද? ඉතින් ඒක ඒ ඒ චිත්‍රයේ යටින් ඒ රූපයක ගත්ත ඡායාරූපයක් ඒක යටින් දාලා තිබ්බා ගත්ත කෙනා තිරිසන් සතුන්ටත් මේ වගේ දුක් වේදනා වෙන්වීමේ දුක් වේදනා දැනෙනවාය කියලා. ඉතින් මේ රූපය ඇත්තටම දැක්කම මටත් මහා සංවේගයක් ඇති වුණා. සංවේගය ඇති වුණේ ඒ ඒ වඳුරු අම්මා ගැන නෙවෙයි. කී දෙනෙක් නම් මේ ප්‍රියංගෙන් වෙන්වීම පිළිබඳව ප්‍රියංගෙන් වෙන්වීමේ වේදනාව ඇතුලෙන් ඇවිල්ලා දරා ගන්න බැරුව නේද මාරාන්තික නේද දුක් වේදනාවක් විඳිනවද කියලා. ඉතින් ඒ ඒක මුළු ලෝකෙටම පොදු දෙයක් වෙනත්. ඒක තමයි අල්ලා ගැනීමේ බැඳීමේ තියෙන භයානකම. බැඳුනාට කමක් නැහැ බැඳෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා ස්ථිරවම දන්නවනේ. අඩුම තරමින් එක දවසක්වත් තියාගන්න පුළුවන් කියලා දන්නවනම් බැඳුනට කමක් නැහැ. බැඳිච්ච හැම වෙලේ ඉඳන්ම අපිට රිදෙන්නේ ඇයි? ඒ හැම වෙලේම වෙනස් වෙන හින්දා. හරි රිදෙන ස්වභාවය තියෙන වෙනස් වෙනවා නම්. යම් දෙයකට අපි බැඳිලා ඉන්නකොට බැඳීමෙන් රිදෙන්නම විදිහක් නැහැ ඒ බැඳීම වෙනස් වෙන්නේ නැත්තම්. නේද? එතකොට මම අහනවා මේ අයගෙන් පැහැදිලිවම මොනවා හරි දෙයකට බැඳිච්ච වෙලාවේ ඉඳන් රිදෙන ගතිය තියෙනවද නැද්ද? බය ගතිය තියෙනවද නැද්ද? නේද? ඒ මොකද? ඒවා වෙනස් වෙන බව අපිට හොඳටම දැනෙන හින්දා. ඉතින් එහෙම හැම වෙලේම වෙනස් වෙන මේ පස්කම් සැපේහි ඇලී ගැලී වාසය කරන්නේ ඒවා පිළිබඳ තියෙන අවබෝධය නැති හින්දාමයි. ඒවා පිළිබඳ තියෙන අවබෝධය නැති හින්දාමයි. ඉතින් ඒකින්ද අපිට තේරුම් ගත යුතු වෙනවා ඒක පෘථග්ජන ස්වභාවය. පොඩ්ඩක් නම් අපේ ඇත්තෝ හරි නිකන් ආඩම්බරෙන් වගේ කියන ඔන්න ඔය කතාව. ඒක දැන් නවත්තර දාන්න ඕන කාලය ආවිල්ලා තියෙනවා. මම අපි ඉතින් පෘථග්ජනයිනේ. අපි ඉතින් පෘථග්ජනයිනේ. ඒක මේ මේ ආඩම්බරේ කියන්න ඕනේ නැද්ද? ලැජ්ජාව නේද? එහෙම එකක් කියන්නේ නේද? අර සමහර ඇත්තෝ සමාජ සම්මතයේ අඩු කුලේ ඉපදිලා. ඒ ඇත්තෝ තමන්ගේ එක කියන්න ලැජ්ජායි. ඒක කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ පොඩ්ඩක්වත්. මොකද එහෙම එකක් නැහැ. ඔක්කොටම තියෙන එකම ලේ, ඔක්කොටම තියෙන එකම මස්, ඔක්කොටම තියෙන එකම හම්, ඒ විදිහට ඔක්කොටම තියෙන එකම වගේ හැම දෙයක් ඉඳලා මේක ගැන කියන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. පෘථග්ජනයි කියන්නේ ලැජ්ජා වෙන්න ඕනේ. බෞද්ධයා බෞද්ධයෙක් විදිහට ඉපදිලා බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න ලැබිලා තියෙන මේ ජීවිතේ තමන් පෘථග්ජනයි නම් ඒ පිළිබඳව ලැජ්ජා වෙන්න ඕනේ. ඊළඟ කාරණාව නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. කියන ධර්මතාවලට යට වෙලා නම් ඒ වාගෙන් ඇහිරිලා නම් ඒ වාගේ දැවටිලා නම් ඒ වාගෙන් බාධාවල් ඇවිල්ලා තියෙනවා නම් ඒ වාගෙන් යටිකුරු වෙලා නම් කාමච්ඡන්දයෙන් අපිව යටිකුරු වෙනවා. ඒ කියන්නේ ඇත්ත තේරෙන්නෙම නැතු යනවා. ව්‍යාපාදයෙන් අපිව ඇත්ත දැන් බලන්න තරහ ගිය වෙලාවට කියන්න ඕන දේ නෙවෙයි කියන්නේ. කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ. ඒ කියන්නේ අපිව යටිකුරු වෙනවා. හරි? තීන මුද්දේ ඇති වෙච්ච වෙලාවට අපිට මේ ඇතුළට හැකිලිච්ච මේ හිත එළියට ගන්න බෑ. ඔහේ වැටි වැටි මේ ශරීරය ඔහේ වැටි වැටි වැටි වැටි තියෙනවා. ඉතින් එහෙම තියෙනවද කියලා බලන්න. කුසලයන්ගේ කුසලයන් වර්ධනය කර ගැනීමට ඔය හිත කම්මැලිකම තියනවද කියලා බලන්න. වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ තමන්ගේ තුලින් නැගෙන මානසික ස්වභාවයන්ගේ හැම වෙලෙම හැකිලිච්ච ගතිය කුසලයට කුසලයට අකමැති ස්වභාවය කුසලයට ඉඩ නැති ස්වභාවය හරියට කුකුල් පිහාට ගින්දරට අල්ලපම ඇකිලිලා ගිහිල්ලා වගේ හිත හැකිලිලා දැන් බෑ පස්සේ දැන් බෑ පස්සේ දැන් බෑ පස්සේ කියලා. ඒ එහෙම තීන මිද්දක ඊළඟ හැම වෙලේම හිතේ තියෙන නොසන්සුන් ගතිය. හරිද? ඊළඟ බුද්ධ ආදී අර්ථලක පිළිබඳ තියෙනා වූ සැක ස්වභාවය. මේ වගේ පංච නීවරණයන්ගෙන් Tamanට සැරෙන් සැරේ සැරෙන් සැරේ හරි ඇති වෙන තත්ත්වයන් පිළිබඳ තමන්ම මොකද කරන්න ඕනේ? විමස විමසා විමස විමසා විමස විමසා බලන්න ඕනේ. හරිද? ඉතින් ඔය ආකාරයට තමයි මේ සුමංගල විලාසනියේ පෘථග්ජනයා පිළිබඳ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔය කරුණ යාන්තමින් ඔය මතක තියාගෙන මේකේ අරමුණ ඔක්කොම මතක තියාගන්න නැවත් කමක් නැහැ. නමුත් අපේ අදහසක් තියෙන්න ඕනේ හැම වෙලේම මම තාම පෘථග්ජන ස්වභාවයේ ඉන්නවා නේද හැම වෙලේම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මට ගොඩ වෙන්න පාලම් දාලා තියෙන්නේ වලේ වැටලා ඉන්න මට කඹ දාලා තියෙන්නේ ගොඩ වෙන්න හැම තැනකින්ම අමාරු වෙලා ඉන්න මට ඒ අමාරු වෙලා තියෙන තැනින් අයින් වෙන්න අවශ්‍ය කරන හැමදේම උපයාස අපේලා දීලා තියෙද්දී මම දක්ෂ නැහැ. මම දක්ෂ නැහැ. ඒකයි දේශනා සඳහන් වුණේ මේ පෘථග්ජන ස්වභාවයේ තියෙන කෙනා එයා දක්ෂ නැහැ කියලා සඳහන් කරනවා අරියාණං අදස්සාවි අරිය ධම්ම සකාවිදෝ අරිය ධම්මේ අවිනීසෝ මේ සත්පුරුෂ ධර්මය අරිය ධර්මයේ තුල එයා දක්ෂ නැහැ. ඒක හික්මෙන්ද දක්ෂ නැහැ. ඉතින් අන්න ඒ අදක්ෂ භාවය හින්දා පෘථග්ජන ස්වභාවයේ හැමම රැඳිරැඳි රැඳිරැඳි වාසය කරනවා. ඒකින්ද ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන හැමෝම නිබඳව নিরතුරුව මේක තවත් එක ක්‍රමයක්. ඒ කියන්නේ මගේ මම මම මේ පංච පංච නීරණයන්ට යට වෙලා නේද? මම මේ ආකාරයට මේ ආකාරය කියලා අපිව කතා කරපු විදිහට ආහාරයේ තියෙන වීදුකම් ඒ වගේ නොයේකුත් දේවල් මගේ පැත්තේ උපදින්නේ පස්කම් සැපයන් පිළිබඳ මේ අලිච්ච ගැලිච්ච ස්වභාවයන් මගේ තුල උපදින්න අර සැඩ පහරට ගහගෙන යන හැටි නේද හැම වෙලෙම ආව සැඩ පහරට වැටෙනවා වගේ අර තැවිලි දැවිලි ඇති වෙන ස්වභාවයන් අනුන්ගේ ඒ කියන්නේ වෙන කෙනෙක් හින්දා ඒක ගොඩාක් වටිනවා ඒක විතරක් තියාගන්න ඔය ඔක්කොම ඕනේ එකක් තියාගන්න පුළුවන් නම් ජීවත් වෙන්න මෙන්න මේ විදිහට වෙන කෙනෙක් හින්දා මගේ වෙන දෙයක් හින්දා මගේ හිතේ කෙලස් උපදවා ගන්නෙ නෑ මම සැඩ පහරට වැටෙන්නේ නැතුව ඉන්නවා දැඩි උත්සාහයක් ගන්න වෙන කෙනෙක් මට බයිනවා මම එයාට උත්තර දෙනවා කොහොමද තරහා ගන්නෙ නැතුව වෙන කෙනෙක් මට අකටයුත්තක් කරනවා මම ඒකට ප්‍රතිචාර දක්වනවා කොහොමද රුස්ස අනුරුස්සන හැඟීම් ඇති කරගන්නේ නැතුව ඉතින් අන්න එහෙම මේ කලාව තේරුම් ගන්න ඕනේ බුදුජාණන් වහන්සේ අපිට දේශනා කරේ නිහඬව නිවටව පැත්තකටලා ඉන්න කියලා නෙවෙයි අතුලාන්තය පාර ගන්නේ නැතුව අතුලාන්තය විනාශ කරගන්නේ නැතුව සාමාන්‍ය ජීවිතේ කටයුතු කරගෙන යන්න. අසාධාරණ හැමුවේ කතා කරන්න ඍජුව මුදුව කතා කරන්න පුළුවන්කම ධර්මයේ තුලින් ඕනෑ තරම් තියෙනවා. ඒකින්ද අපි අද බොහෝ වටිනා කාරණාවක් සාකච්ඡා කරේ ප්‍රත්‍යවේක්ෂා කොටසෙන්. ඉතින් නැවතත් ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ කොයි හරි වෙලාවක අපි සාකච්ඡා කරමු. ඒ පිළිබඳ සාකච්ඡා කරන විදිහ තබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් වෙනවා. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන පින්වන්ත පිරිසයි. ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට ධර්මය එකතු කරගත්ත වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරපු හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම මේ ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු